නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආකෝ පනේතාසන්න කත්ත උපජ්ජමානා උපජ්ජති අත්ථනිවිතමානානි විචති රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එතිදේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්තනි විසමානානි විසති යෝගාකර මහා සංඝරත්නය අවසරයි මේ වාසික උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන සතිපට්ඨාන මහා සූත්‍රය ඉදිරියෙන් තියාගෙන මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අද අපි පිළිසුම ලබන්නේ 82 වෙනි වාරයටයි 82 වෙනි පැයටයි 82 වෙනි ධර්ම දේශනාවටයි මේ තාක් ඒ ගත කළ කාලයේදී අවුරුද්දකටත් වැඩි අපි කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කියන අනුපස්සනා කොටස් පියමන් කරමින් දැන් මේ ධම්මානුපස්සනාවේ ඒනොත් පරවා කීපයක් පවකලා දැන් ඉන්නේ සත්‍ය පරවේ චතුරාර්ය සත්‍ය හතර විස්තර කරන අවස්ථාව. එයින් පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය අපි හමාර කළා දැන් අද අපි නිමාව දකින්න හදන්නේ සමුදය සත්‍යයට. ඉතින් මේක මේ සමුදයක් වෙන හැටි අපි දන්නවා දුකට හේතුව නැත්නම් සමුදය කාරණාව වෙන්නේ තණ්හාව බව. ඒ තණ්හා ඒ සාකෝ පනේසා තණ්හා කත්ත උපපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. මේක තමයි මේ පරෝයේදී ධ්‍රුව පදේ වශයෙන් සාම්භව සඳහන් කරන්නේ. සර්වචන්නාංශේ ඒ තෘෂ්ණාව පහළ වීමට හේතු වෙන බොහෝ කරුණු එක එකක් වෙන වෙනම ಉದ್ದೇಶයට නම් මේව සඳහා වෙන වෙනම සත්‍යයනා කිරීම සඳහා වෙන වෙනම ගෙන හැර දැක්වීම සඳහා මේ ධ්‍රුව පදේ පාවිච්චි කරනවා. සාකෝපනේසා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. ඒ මේ සුෂ්ණා තුමු කොතනක උපදින්නේ උපදීද කොතනක ළඟගන්නේ ළඟගන්නේ. මේක මේ ධ්‍රුව පදය සර්වචන් වහන්සේ ප්‍රයෝජනීය කලකලා නීගාව සත්‍ය වෙන නිරෝධ සත්‍යයක් මේ හා සමාන ක්‍රමයකටම පාවිච්චි කරනවා. සාකෝපනේසා කන්න අස්ස නිරුද්ධමානා නිරුද්ධති. දුරු වෙන්නේ නම් කොතන දුරු වන්නේද කියලා. ඉතින් හරීම මේ සර්වඥතා ඥානයේ තියෙන විචිත්‍රත්වය තමයි මේ કૃષ્ණාව පහළ වීමට දක්වන හේතු කරුණු රාශියෙම ඒ ඒ තැනට නැවත අවධානය යොමු කරමින් ඒ ඒ තැනම නිරෝධ සත්‍ය පහළ වෙන බව පෙන්ලා තියෙනවා. ඒක නිසා සමුදේ සත්‍යයට අතු නිරෝධ සත්‍යයට අතු පදනම් වෙන්නේ එකම පදනම්. නමුත් ලෝසාමාන්‍ය ලෝකයාගේ දර්ශනය අනුවේ සමුදේ සත්‍යයයි නිරෝධ සත්‍යයයි අහසට පොළොව වගේ වෙනස්. නමුත් දෙකම පැන නගින්නේ එකම පදනමකි. දෙකට මුලදී මේ දීමේ හොඳට නාටක කර දෙකට කට මේ කියන වගේ නෙළුමට පිළිගඳ ගන්න මත්යටත් දෙකටම මුල් වෙන්නේ විලම වාගේ මේ කාරණා ටිකම තමයි සමුදේ සත්‍යයටත් නිරෝධ සත්‍යයටත් සම්බන්ධ වෙන්නේ. නමුත් මේ කාරණා ටික මේ දෙකටම සම්බන්ධ වෙන බව පිළිේවා එකකටවත් සම්බන්ධ වෙන බව තීරු කර ගැනීම, විනිශ්චය කර ගැනීම, පිළිගැනීම ඉතාමත් දුෂ්කරයි. ඒක හොඳටම පැහැදිලි වෙනවා ප්‍රතිපත්තානේ සාමානුපස්සනා කියවම ගැඹුරක්. ඒ ගැඹුරේ එදිනෙදා බණවලට සම්බන්ධ කරගන්නේ නැති ඉතාමත් ගැඹුරකට යනවා මේ සමුදේ සත්‍ය විග්‍රහය. අපි කෙටියෙන් මතක් කරගත්තොත් අලුතෙන් ආපු කෙනෙකුට හඳුන්වා දීමක් වශයෙන් සහ අහලා පුරුදු නැත්නම් මතක් කිරීමක් වශයෙන් තෘෂ්ණාව හට ගන්න තැන් ඇහ රූපය චක්කු විඤ්ඤාය පස්සය සංචේතන වේදනා සංචේතන විතක්ක විචාර වශයෙන් සඳහන්. ආද අපි මේ වාසුරාකලේ මෙන්න මේ කියන අවසාන පුරුක රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං මේ රූපයන් මත නැත්නම් ඇහැට රූපයක් වැටීමෙන් සිදු වෙන දැකීම නම් වූ සංසිද්ධියේදී ඒ ඇහැය බාහිර රූපයය එයින් පහළ වෙන්නා වූ චක්කු විඥාණයය ඒ තුනේ එකතු වීම නිසා ඇතිවෙනා වූ ස්පර්ශයය ඒ නිසා ඇතිවෙනා වූ සංඥා වේදනාවේ සංඥාවේ චේතනාවේ විතක්කේ කියන කාරණා අපි එකිනෙක දැන් විග්‍රහ කරමින් ආවා අද අපිට තියෙන්නේ විචාරය ගැන කතා කරන්නයි මේ විදිහට මේ කාරණා ටික නිරෝධයට සමාන වෙන බව, නිරෝධයට පදනම් වෙන බව, නිරෝධයට පාදක වෙන බවයි මම මුලින්ම සඳහන් කළේ. නමුත් අපි ඒක අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපිට ඒක වෙනම කාලයක් ගන්න තියෙන නිසා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇහත් රූපයත්, චක්කු විඥානයත් නිසා පහළ වෙන මේ සමහර තැන්වල සඳහන් කරන්නා වූ සබ්බචිත්ත සාධාරණ වශයෙන් අනිවාර්යයෙන්ම චිත්ත වීදයක සම්බන්ධ වෙන්නා වූ මේ චෛත්‍යක ටික වටවලල්ලේ කරකිලා අද කොන පේන්න පටන් ගන්නවා. ඇත්තටම විතක්ක වලට යනකොටම කොන පේන්න පටන් ගන්නවා විචාරය යනකොට ඒක තවත් පැහැදිලි ඒක ලෞකික ලෞකික නෙවෙයි අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනත් තැනකට සමාන <clears throat> කරපු නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා මහා මේරු පර්වතයේ කුල මුල කාලතරපයක් සම්පූර්ණ ධර්මයක් ගහගෙන ඉන්නවා මහාමීරු පර්වතයේ දිග නිසා උට සම්පූර්ණ ධරණේ ගහන්න බෑ. ඌ සම්පූර්ණ වටවලල්ලේ ගියාම වලිගෙට ටිකක් තේන දුරේ Tamange ඔළුව හිටිනවා. රවුම කරකිලා එහා පැත්තේ වලිගේ කෙළවර බලන්න පුළුවන් තරමට වැඩ. ආන් එහෙම වෙච්චාම ඒ කාල සර්පයා Taman ඉස්සරහින් තේන තියෙන වලිගේ අල්ලන්න ඉස්සරහට ඇදෙන්න ඇදෙන්න වලිගේ ඇදෙනවා. ඒක සාමාන්‍යයකට දෙපකට මේ මේ දස්නයක් තමයි බල්ලෙක් වලිය අල්ල ගන්න වටේ කරගෙනවා. මෙන්න මේ වගේ කාල සර්පය සම්පූර්ණ වැඩේට දිග නැති වුණාට සම්පූර්ණ සීරු පර්වතය යට කරන්න දිග නැති වුණාට ඌ වෙලා ගත්තාම ඒකේ කෙලවර දැක ගන්න පුළුවන්. දැක ගත්තාම ඒක අනුන්ගේ වලියක් කියලා හිතාන ගිලදමන්ට අල්ලගෙන ගොදුරක් කරගන්න එළවනවා. එළවන්ත එළවන්ත ඒහා සමාන වේගින් අර වලිගේ ඇතුළ යනවා මොකද ඌගේම වලිගේ මේ එහා පැත්තෙන් කරකැවිලා ඉඳලා පේන. අනිත් වගේ තමයි මේ ඇහැ රූපේ වගේ දෙකකින් පටන් අරගෙන අපි මොකකට හරි ඒකේ අසතියෙන් අමනසිකාරයෙන් කටයුතු කරාම අවසානයේ ඒ ඇතිවෙච්ච දැකීම මත මේ විතක්ක ਵਿਚාර ආදී මේ දෙක මේකතු කරලා තවත් මේ වැඩේ පිළල් වෙච්චාම ඒකට කියනවා ප්‍රපංච කරනවා කියන නැත්නම් පපංච කියන පාලි වචනේ එතෙන් ගියාට පස්සේ අපි ඒක හසුරෙක් කරගෙන ඒක කපල කොටල මරන්න අපිට හිතවිලි වැඩි අපිට දවල් දීම පේනවා වැඩි, අපි හීනෙන් බය වෙනවා වැඩි, අපිට මේ මේ විතර්ක මේ මම කාම චරිතයක් වෙලා තියෙනවා, මම ද්වේෂ චරිතයක් වෙලා තියෙනවා කියලා ඉව නැති කරන්න අපි ආයුධ ගන්නවා. මේ අපිම ඇති කරගත්ත සර්පයාගේ කෙලවර. නමුත් අපිට දැන් පේන්නේ හතුරෙක් වාගේ, නැතිකල යුක්තක් වාගේ, බාහිරින් පැමිණිච්ච දෙයක් වාගේ, උපක්‍රම වලින් වෙන්කල යුක්තක් වාගේ. නමුත් සර්වඥාන්සේ ඔළුවේ පටන් ක්‍රමයෙන් අතගාගෙන අතගෙන ඇවිල්ලා පෙන්නනවා මේ අල්ලන්න හදන්නේ උඹේම වලිගේ. ඔක අල්ලගත්තට ගිල්ලට කවදාකවත් ප්‍රශ්න ඉවරක් වෙන්නේ මේ වලිගේ Tamangeම බව තේරුම් ගන්න එක මනුස්ස පරිණාමයේ උත්කෘෂ්ඨම අංගය. මේ අපිට මතුවෙන බයගෙන එළදෙන ගෙන දෙන සුළු ඒ විතක්ක විචාර. එහෙම නැත්නම් අත්ෝරක් නැතුව එන හිතිවිලි රාශිය. එහෙම නැත්නම් හීනෙන් බය වෙන ගතිය. එහෙම නැත්නම් කුකුස් සතකහතේතු කුකුස් එහෙම නැත්නම් තව කෙනෙක් එක්ක කතා කරන්න ගියාම ඒ මනුස්සයත් එක්ක ඇති වෙන වාද විවාද කතන් කටි බව තුන් තුන් පේරුණන් ආදි වතේ අනුන් එක පටල වෙන ගතිය සියල්ලටම හේතුව තමයි මේක පිළිබඳව විපස්සනාවෙන් තොරව මේකට යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක දවල් වීමයි. මේකට පටිච්චසමුපාදයෙන් තොරව මේක අල්ලගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. සත්‍ය අවබෝධයෙන් තොරව මේක කරන්න පුළුවන් කියලා කියනවා නම් කවදාකවත් වෙන්න බෑ. භාවනාවෙන් සතිය සම්පජන්යෙන් තොරව මේක වෙන්න පුළුවන් කියනවා නම් වෙන්න බෑ. ඒ වගේම මේ වගේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා වලින් පිළිසුදු වෙන්නේ නැතුව මේක කරන්න පුළුවන් කියනවා නම් කවදාකවත් වෙන්න බෑ. ඒ නිසා මේ පිළිබඳව නැවත නැවත බණ ඇසිය යුතුයි නැවත නැවත සාකච්ඡා කළ යුතුයි තමන්ම දකින් දකින් වාරේ අහන අහන වාරේ ගඳ සුවඳ බලන වාරේ දිවට රස වැටෙන වාරේ කයට පිම්බීම හැකිලිම ආනාපානේ සක්මන් කරන වාරයක් පාද හිතට හිතුවිලි ලක්ෙන වාරයක් පාද අපි නැවත නැවතත් සත්‍ය සම්පජාන්නේ පිහිටවනවා නම් ඒ බොහෝ කාලයක් පුහුණුවකින් අනුපූර්ව ක්‍රමයට දවසක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ අපිම වලිග පිටයි මේ ඉඳගෙන ඉන්නේ ඒකයි මේ රිදෙන්නේ. පොඩ්ඩක් නැගිටලා වාඩි වෙනකම වේදනාව අඩු වෙනවා. ඒ වගේ තමයි ඒ අරමුණක් පිටට එනවත් එක්කම ඒ සම්පූර්ණ මෝරලා හැඩ වෙනස් වෙලා ඒක හතුරෙක් වාගේ පේන මට්ටමට එන්නේ ඉස්සරලා මුලට මුලට මුලට ඒ චිත්ත වීදියේ දිගේම සත්‍ය සම්පජාන්නේ ක්‍රමයෙන් විහිදුවන්න පුළුවන් නම් මේක හරින ලොකුම විහිළුව තමයි ලෝකේ තියෙන. ලොකුම හාස්‍ය බවටපත් වෙනවා කොහොමද? මේ අපිම ඇති කරගත්ත දේ අපිව කාලමදී. අපිම ඇති කරගත්ත දේවල් අපිට වද කරන්නේ. මේකට වටිනා නිදර්ශන තුනක් අපි එදත් මතු කරගත්තා. සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. නුග ගහින් බහල වෙන අරලුව ඒ නුග කඳම වසාහෙල්ල අවසානයේ මහා සංගසේ පෙනී සිටින ASCII. එහෙම නැත්නම් ගත කැහැදෙන පිළිලයක් ඉතාම කුංචුවට පටන් ගන්න ඒ ගහේ ඕජාවම විඳලා ඒ ගහම මරලා දාන හැටි. එහෙම නැත්නම් තවත් එකක් වෙන්නනවා. උණ වාක්‍ය උණ බට වාගේ බට බට උණ වගේ රත්තරාරම්ව කියලා කියනවා පොත්තේ හරේ තියෙන ගස්වල මල් පිපීමෙන් ඒ ගහ විනාශ වෙන්න අපි. තමන්ම තමන් නසා ගන්න හැටි. මේක තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. මේක තමයි පෘථග්ජනයේ වැඩේ. ඒක නිසා පෘථග්ජනය හරිම විචිත්‍ර සතෙක්. පුදුමාකාර විචිත්‍ර වැඩ කරන්නේ මේ තමන්ම කරපු වැරද්දට තමන්ම නඩු කියනවා. විශාල ලෝකයක් පටලවා ගන්න. සර්වඥාන්දේ ඒ පුද්ගලයාට මූලට කණ්ණාඩි අල්ලනවා මෙන්න මේකේ මුල. මෙන්න මේකේ මැද. මෙන්න මේකේ අග. දැන් අර කාල සර්පයා වගේ තමන්ගේම වල්ජි කියලා ගන්නද පස්සේ එළවෙන එක පිළිබඳව සතිමත් වෙන්න. නුවණ මෙහෙයවන්න, සම්පජඤ්ඤයේ මෙහෙයවන්න, යෝනිසෝ මනසකාරයේ මෙහෙවන්ද මනසිකාරයේ මෙහෙවන්ද කියන එකයි මේ විපස්සනා ආරාධනා. ඉතින් මේකෙදී අපි සමුදේ සත්‍ය විතරේ ඒ ඇහත් රූපයක් චක්කු විඥානයක් ස්පර්ශයක් ඊගාවට පහළ වෙන වේදනාවක් සංඥාවක් චේතනාවක් විතක්කයක් විචාරයක් ඔය කියන කාරණාවල මේ චේතනා චෛතසිකයක් විතක්කේ කියන දේපාල සඳහන් කරපු චෛතසිකයත් මානසිකාරය කියන චෛතසිකයත් බොහෝ විට අභිධර්ම ක්‍රමයේ ඉගෙන ගන්නකොට හෝ භාවනා කරනකොට සමානාර්ථකෝ සමානව යන ගතියක් තියෙනවා. නමුත් කෘත්‍ය තුනක් මේ තුනේ තියෙනවා. ඒක අද භාවනා අද අපේ කරන ධර්ම සාකච්ඡාවක සමහර වෙලාවට ආලෝකයක් දෙයි. අපි මේ ඉස්ලාම් පහළ වෙන චේතනාව හඳුන්වන්නේ අරමුණකට සියලු චෛතසිකයන් ගොනු කරගෙන මෙහෙවන ගතිය. චෛතසික තියෙන්නේ එක එක පැතිවල නන්නත්තා. විසිරියා. ඒ සියලු චෛතසිකයන් ගොනු කරගෙන පන්තියේ ඉන්න මොනිටර් කෙනෙක් වගේ. එහෙම නැත්නම් වඩු පන්තියේ ඉන්න ප්‍රධාන ජ්‍යෙෂ්ඨ වඩුව වගේ සමනුත් වැඩේ යෙදෙන ගමන් ඒ පිරිස ගොනු කරගෙන මූලික කෘත්‍යයට මෙහෙවන ගතිය තමයි ප්‍රයෝග කරන ගතිය තමයි ප්‍රයත්න කරන ගතිය තමයි මෙහෙයවීම තමයි චේතනාව. අපි මේක සමාජ දේවල් වලට සම්බන්ධ කරන කියනවා චේතනාව විතරේ කර්මන වඩාන කියන මේක තමයි කර්මය. මෙතෙන් තමයි අපි මේ වැඩේ වගකීම බාරගන්නේ. එතකොට විචක්කය කියන එක අපි හඳුන්වන්නේ අරමුණට හිත නැංවීම. අභිනිරෝපණ ලක්ෂණ. අරමුණට හිත නැංවනවා නැවත නැවත ලංවනවා. මේක සම්බන්ධව අර චේතනාවක් කර්මයක් කියනකොට මේ දෙක අතර අර්ථ දෙක තේරුම් ගන්න ගැනීමේ පරස්පරයක් තිබෙනවා වාගේ විතක්කේ කියනකොට ආනාපානසති භාවනාවේ ප්‍රථම ධානයේ සඳහා නැත්නම් ဒုတိ ය ධානයේ සඳහා භාවනා කරන යෝගාවචරයට විතක්කේ වශයෙන් අපි හඳුන්වන්නේ ආනාපාන අරමුණට නැවත නැවත හිත නැංගේ. ඒක හරි පිටක්කේ. භාවනාවේ හොඳ පැත්ත. ඒකෙදී කාම අරමුණකටම හිත නැවත නැවත නගිනවනම් අපි කියනකට කාම විතක්ක කියලා. රාග විතක්ක, දෝෂ විතක්ක, මෝහ විතක්ක කියලා එතන වැඩක් කරන්නේ අරමුණට හිත නංවන එකයි. නමුත් ඒ අරමුණ අපි අභිමත අරමුණ නෙවෙයි. අභිමත වේවා, අනභිමත වේවා අරමුණට හිත නැංවීම විතක්ක. මේක සාමාන්‍ය ලෝකයේ සඳහන් කරනවා ආ මේ ආකල්ප විකල්ප කියනා වගේ විතක්ක ਵਿਚාර දෙකක් එක අදා එක මත එක දැකපු දෙයක් පිළිබඳව අපිට හිතෙන දෙයක් අපි ඒක දකින ඇති මේකටත් හිතක් තියෙනවා. ඒක ඉතාලි වචනේ සමාජශීලී වෙච්චාම ඇති. මානසිකාරය. මෙහෙය වීම. මේක ඒ හරියට යුද හමුදාවක ප්‍රධාන අනනිලධාරියෙක් වාගේ මෙන්න මෙතෙන්ටයි අපි සටන් මෙහෙවන්න ඕනේ කිව්වහම එක එක සොල්දාදුවක් කිව්වොත් මෙතෙන් ගහුවක් අත දිනන්න පුළුවන්. මම මෙතෙන් යන්නම් ඕගොල්ලෝ මෙතෙන් ඉව බෑ. ඒ ප්‍රධාන අනුබන්ධාරිය දුන්නාට පස්සේ ඒක තර්ක විතරකේ ඉලක්ක නෑ අනිවාර්යයෙන් මේක තියන්න. එහෙම නැත්නම් අසුව කීප දෙනෙක් ඉන්න අතරත් ඒක රසාචාර්යවරයා වගේ ඒ අසුව තියල්ලව මෙහෙවන ගතිය මානසිකාවේ තියෙන නිසා විචක්ෂේ උත්තරන්නේ ප්‍රයෝග කරනවා ප්‍රයත්න කරනවා මූල කර්මස්ථානයකට මොකක් හරි අරමුණකට හිත මෙහෙවනවා. මානසිකාරයේ විධානය දෙන විතක්කය අරමුණට හිත නංවන. එසා තමන් භාවනා කරනකොට මේ තුනේ සමත භාවනාවක් කළ විදර්ශනා කරනවා නම් හොඳට මේක පැහැදිලිව පේනවා. එහෙම නැති වුණත් තේරුම් ගත යුතුයි. නැත්තම් මේ තුනම සමානව ප්‍රතිපලියක්තොත් අපිට මේ පටිච්චසමුප්පාද වගේ ගැඹුරු තැනකට ය아가න්න බැරි වෙනවා. ඒකයි මේ කල් වේලා ඇතුවම විතක්කේ කියන්නේ මේකයි විචාරේ කියන්නේ මේකයි මනස්කාරය කියන්නේ මේකයි වාගේ ඒක සමහර තැන්වල මේ ගුරු මෙහිටපු කීකාචාර්යයන් වහන්සේ නමක් බොහෝ දෙනා එකතු වෙලා පදින මේ හබල්වරුවකට සමාන කරලා තියෙනවා. ඔක්කොම එකතු වෙලා අබල්කාරයෝ ඔක්කොම එකතු වෙලා අබල්ගාමී ඉදිරියට මෙහෙවන ඔරුව. ඒක එතකොට මේ මේ චේතනාව වාගේ අබල්කරුවන් සියල්ලම Tamange වශයේ පවත්වමින් තමනොත් හබලක් ගාමි ප්‍රධාන කොට අබල් කරුවන් මෙහෙවන්නාසේ විකා විචේතනාව කරා. මේක තමයි කර්මය වෙන්නේ කර්ම වැඩි. ඊගාවට මානසිකාරය කියලා කියන්නේ අවරපෙත්තව. අවරපෙත්තෙන් තමයි යොරුව යන දිහාව එහාට මෙහාට හරවන්නේ. ඒක තියෙන පිටිපස්ස. ඊට පස්සේ ඔරු හිස පිටක් ඒවා. ඒක තමයි ගිහිලා අරමුණට වගේ. අවර පෙට්ටියෙන් හරවලා දුන්නාට පස්සේ චේතනාවෙන් මෙහෙවුවට පස්සේ ටිකක් ඒක නැංවීම කරනවා ඔබ හිත. ආන්න වගේ වැඩ පිළිවෙලක් මෙතන තියෙනවා. මේක මේ සමුදේ ඇතිවීම සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මම නැවතත් ගිය ධර්ම දේශනාවේදී වගේ මූලිකවම කාරණාවකට සාවධානව මේ අවධානය යොමු කරන්න කැමති. ඒ මොකද්ද මේ ඇහැ කියන රූපයක් චක්කෝ ඇහැකෙන චක්ක ප්‍රසාදයේ කියන රූපයත් ඒකට අරමුණ වෙන රූපයක් කියන දෙකම රූප ධර්ම වශයෙන් දැනන් ගන්න බව පිළිස දැනගම ගන්න ප්‍රසිද්ධ කාරණාවක්. ඊගාවට තමයි මේ දෙන්න අතර විවාහය සිද්ධ කරන්නේ. කපුකම සිද්ධ කරන්නේ. මැදිහත් කරුවා වශයෙන් ඉදිරිපත් වෙන්නේ විඥානය. මේ පුතග්ජනයා තුළ පවතින ආ වූ මේ විඥානය පුදුමාකාර මම මේ සඳහන් කරපු කපුකමට සමාන වැඩ පිළිවෙලක් කරනවා. ඒ මොකද විඥාණයට කවමදාකවත් අනුන්ගේ කුණු කන්දලයක් ඇවිස්සීමක් හැර තමා වශයෙන් තනියම ප්‍රකාශ වෙන්න බෑ. විඥාණය ප්‍රකාශ වෙන්න නම් විඥාණය නෙවෙන වෙන අරමුණක් තියෙනවා. විඥාණික විඥාණය අරමුණු කරන්න බෑ. විකරහකට. මේ විඥානය ප්‍රකාශ වෙන්න විඥානයේ තියෙන බව දැනගන්න වෙන අරමුණක් විඥානයේ වෙන් කරන්න වෙන අරමුණක් වෙන අරමුණකින් වෙන් කරන්න විඥානේ නැතුවක් බෑ. එතකොට අපි කියන අවිඥානිකයි ගස්කල් වලට එහෙම වෙනස් කරලා දැක්කේ හැකියාවක් නැහැ. අවිඥානික නම් මේක ප්‍රසිද්ධ රහසක්. භාවනා ලෝකේ ප්‍රසිද්ධ රහසක් විඥානයේ විඥානයේ අරමුණ වෙන්නේ. ඒ අතුවා සඳහන් කරනවා ඇඟිලි තුඩකින් ඇඟිලි තුඩ අල්ලන්න බෑ. හොඳට කැපෙන කඩුවේ ඒ කඩුවේ මොහාට කපන්න බෑ. ඉතාමත්ම ඝන ලෝකේ තියෙන දියමන්තිය දියමන්තියව කපන්න. ඒකද ඒක අරමුණ වෙන්නේ. මෙන්න මේ විඥානයේ නමුත් අරමුණු වෙනා හෝ වේවා නොවුනා වූ වේවා ක්‍රියා නොකරන වේලාවකුත් නැහැ. ඒක ක්‍රියාවක්පත් වෙන්න ප්‍රකාශ බාටපත් වෙන්න විඥාන නොවෙන්නව මොනවා හරි බාහිර අරමුණක් තියෙනවා. ඇහැ තියෙන්න ඕනේ රූපේ තියෙන්න. ඇහැ තිබුණාට රූප නැත්තම් විඥානයේ ප්‍රකාශ බාහිරපත් වෙන්න බෑ. රූප තිබුණාට ඇහැ නැත්තම් විඥානයට ඇවිල්ලා මේ ඇහැ විඥානේ මේ රූපේ කියලා වෙන් කරන්න බෑ. ඒක නිසා විඥානේ සාමාන්‍යයෙන් අපේ සමාජයේ ගත කරන කපුවෙක් වාගේ. දැන් කාලේ හරි කියන්න පුළුවන් ජනමාධ්‍ය ශිල්පියෙක් වාගේ. උන්නේ හරි කුණු කන්දරයක් ඇවිස්සෙන්න ඕනේ මිනිස්සුන්ට කීයක් හරි හම්බ වෙනවා. හොඳ දේම වෙන්න ඕනේ නරක වෙන්න වෙන්න ජනමාධ්‍යට ලාභේ වැඩි. ඒ වගේම තමයි එකිනෙකාට සමාවසයෙන් සහකාර සහකාරිය හොයා ගන්න බැරි සමාජයේ අපුවන්න වැඩ වෙනවා. මේ නිසා විඥාණයට විඥාණය අරමුණ වෙන්නේ නැත වෙන වස්තුවකින් තොරව විඥාණයට පැන නගින්නත් බැරිය කියන කාරණා දෙක තේරුම් ගත්තොත් වෙනවා විඥාණය කියලා කියන්නේ මොනතරම් හිස් කුස්ලයක්ද කියලා. නැත්තම් ශූන්‍ය දෙයක්ද කියලා. නමුත් මේක ප්‍රාත්ම තත්ත්වයක් නෙවෙයි. ඒ මොකද යම් වෙලාවකට විඥාණයට විඥානේ ආරමුණු වෙන්න උනා නම් හිත හිත හිතෙන් දැක්කම ඒක බුදු හිතක් තමයි. ඒ නිසා හැම වෙලාවෙම හිත බුදු වෙන්න පුළුවන් තත්ත්වයේ තියෙන අපි හිතනවා මේ හිතට වෙන දෙයකින් ගැටීමක් නැතුව ප්‍රකාශ වෙන්න බැරි නිසා මොනවාරි ගැටෙමින් කියනවනම් හොඳයි කියලා අපිට මෙහිච්ච විදිහට පවතින්නත් එපායි, පණ රැකෙන්නත් එපායි, ගහ ගලක් වගේ මැරෙලයි කියන ඇහැට රූප වෙන්නන්න ඕනේ, කනට ශබ්ද අසන්න ඕනේ, නායක සමායත දිවට කයට හිතට හිත හෝ මොනවා හරි දෙයක් අරමුණු කරමින් තමයි ගත කරන්නේ. ඉතින් මේක නැතිලා තමයි මේ ගැඹුරු නිින්ද කියලා කියන්නේ. එතෙන්දී උන්නාමලා ගන්නවා. ඉතින් මේ විඥානයේ තියෙන මේ ගතියට පුදුමාකාර <clears throat> විසන්තුවක් එකතු. ඒ මොකද්ද? මේ විඥානීය අවදි වෙන්න විඥානය ප්‍රකාශ වෙන්න බාහිර වස්තුවක් අවශ්‍ය වගේම ඒ බාහිර වස්තුව සාකල්යෙන් දැක ගැනීම කිසිම හැකියාවක් විඥානයට නැහැ. විඥානය දකින්නේ ඒක පැතිකඩක් වගේ. නමුත් විඥානය මම අසවල් දේ දැක්කායි මම අසවල් දේ ඇසුවායි මම අසවල් දේ රස බැලුවායි ගඳ බැලුවායි අතගාලා බැලුවායි හිතලා බැලුවායි කියලා කියනකොට දැකපු දේ සම්පූර්ණ එකක් බවට මවලයි පෙන්නනවා. අහපු එක සම්පූර්ණ එකක් බවට මවලයි පෙන්නනවා. අඩුව අතින් දානවා අර දුකම රජුගේ අභාවය අවස්ථාවේදී ඒ ශිෂ්‍ය කුමාරයෝ ඉදිරියෙන් සාහිත්‍ය හදලා පෙන්නවා වගේ. මෙන්න මේකට කියනවා මේ අතින් දාන එකට විඤ්ඤාක්තිය කියලා. විඥානයේ විසින් මවන තුම්බන පත් වෙනදී අංග සම්පූර්ණ කරන ඌණ පුරණය. මේක තන්නි කරම තමන් කලින් හිතාගෙන හිටපො තමන්ගේ රුචි මනාපකම් අනුව ගා ගන්න දෙයක්. මේක සාමාන්‍යයෙන් කපුව කරන්නේ කොහමද? ඒ කුමාරිකාවගේ පැත්තේ යම් යම් කුලේ අඩුපාඩුකමක් තියෙනවා නම් ධනිය අඩුපාඩුකමක් තියෙනවා නම් චරිතය අඩුපාඩුකමක් තියෙනවා නම් ලස්සනේ අඩුපාඩුකමක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වහලා ඒ ටික දෙගුණ කරලා ගිහලා තමයි කුමාරයාගේ පැත්තට විස්තරය කියන්නේ. හැබැයි කපුව දාන්න. එහෙම නැත්නම් කපුමක් වෙන්නේ නැහැ. ඒ වගේම කුමාරගේ පැත්තේ වගේ අඩපාඩුකම් තියෙනවා කුමාරගේ පැත්තට ඇවිල්ලා කියන්නේ ඒක ඔක්කොම සම්පූර්ණ කරලා නැත්නම් මොකට දෑයක් ආපුවෝ. එනිසා විවාහය සම්පූර්ණ වෙනකන් කපුව කරන්නේ අර පැත්තේ අඩපාඩු මේ පැත්තට නකලා කියනවා මේ පැත්තේ අඩපාඩු අර පැත්තට නකලා කියනවා විවාහය සම්පූර්ණ වෙච්චාම කපුවට එන 14. බොරු දෙකක් කියලා ගැට ගැහුවට පස්සේ ගැට ගැහුවට පස්සේ කපුවා මාරු. ඒ දෙන්න බේරගන්න. ආන්නේ වගේ තමයි විඥානයේ චිත්තක්ෂණය Taman දකින්න දේ Taman පෙනී හිටින විදිහක් නැත්නම් මොකක් හරි ගැටෙන්න ඕනේ. ගැටිච්ච දේ මේකෝල හඳුනන්න ඕනේ. ඒ හඳුනාගත්ත දේ අඩුපාඩු කියන්නේ විඥානයේ කැමති නැහැ. ඒ නැත්නම් මම මේ කරන්නේ හදලා කපුගමේ අඩුපාඩුකම් තියනවා කියලා කියන කොරම කපුවක් කැමති නැහැ. ඉතින් ඒ කපුවා අරව සම්පූර්ණ කළ කතා කරන එක විපාක වීම දාන්නවා. එයා කපුවෙක් බව දාන්න. මේකම තමයි ජනමාධ්‍යත් කරන්නේ. ඊට පස්සේ දෙන්නේ තේරෙනකම් කපුව තමයි ප්‍රධාන. මොකද කවුවට මගුල් නැත්නම් කපුකමක් නැහැ. දුර්ලභ කුමාරිකාවක් නැත්නම් දීගදෙන්ට කුමාර කුමාරිකාවක් නැත්නම් කපුකමක් නැහැ. ආන්නේ වගේ තමයි මොනවා හෝ මේ ලෝකේ ඌණයි අතිත්තයි තුච්චයි. කවමදාකවත් අපේ හැට පූර්ණ චිත්‍ර දකින්න බෑ ඒක මනස හැපෙන්නේ. කවමදාකවත් මොනම දෙයක් සම්පූර්ණයෙන් අහන්න බෑ. එහෙම අහන්න පුළුවන් මනුස්ස එකක් නෙවෙයි මනුස්ස කණක් නෙවෙයි. නාසය දිව ශරීරය. මේ නිසා තමයි අපි ලද්දාපට මැරෙනකම්ම රූප බැලීමේ අතෘප්ති කරව ගත කරන්නේ. මොකද දකින්න එකම චිත්තක් වෙනේ පස්සේ පූර්ණ චිත්තය දකින්නේ විඥානේ මේ ටික අනිතික වහනවා වැහුවට මොකද දෙවෙනි හැරේ බලනකොට ඒක විදිහේ වෙනස් මොකද අර විඥානයේ ස්වરૂපේ තුන්වෙනි හැරේ බලනකොට ඊට වැඩිය වෙනස් හතරවෙනි හැරේ බලනකොට ඊට වැඩිය වෙනස් මේක අපි කියනවා ඉස්ලාම දකින්නකොට අපි සතහන් කරනවා තව බොහෝ වෙලා එකම චිත්තයේ ඒ අරමුණම නැවත නැවත දැඩි වීර්යයකින් ලොකු කුසල ඡන්දයකින් මේ බුදුහාමුදුරුව පෙන්නපු මේ විඥානයේ බොරුව මම අල්ලගන්න ඕනේ මේ මායාකාරයේ බොරුව ඇත්තටම අල්ලන්න ඕනේ කියලා. ඒ ආනාපානෙම, ඒ බිම්බීම හැකිලිම, ඒවමම, ඒ දකුණම, ඒ විදිහටම නැවතනාගත් බලනකොට මේ සතහන් තුළදී ආකාර පේන්න පටන් ගන්නවා. සතහන් කොච්චර දෝතියි. තව කලින් දැලෙත් වෙන්නේ එක සතහන්. දෙවෙනි හැරි බලනකොට තව සතහන්. තුන්වෙනි හැරි බලනකොට තව සතහන්. හතරවෙනි හැරි බලනකොට තව ආකාරයක්. සටහන් ආකාර සම්පූර්ණව බලාගෙන යනකොට අරමුණේ සටහන් ආකාර වල සන්තුෂ්තිය පිරීමක් පිරිච්ච භාවයක් ඇති වෙනකොට ස්වභාව ලක්ෂණ පිළිබඳ කරයි. ස්වභාවික ලක්ෂණ දකින්නට වෙනවා සටහන කියන්නේ මොන තරම් බොළඳ දෙයක්ද මොන තරම් ලාමා බාලාට දෙයක්ද. නමුත් පළවෙනි පළමුව දැක්ක සටහන පමණමයි. සටහනම නැවත නැවත බල බල ඉන්නකොට සටහන ඒ දැකීම තුළින්ම ප්‍රතික්ෂේප වෙනවා අවලංගු භාෂයක් වාටපත් වෙනවා ස්වභාවික ලක්ෂණ මත වෙනවා. නිසා එකම අරමුණ නැවත නැවත බලන්න කියලා කියන්නේ අපිට පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ විඥානයෙන් අපිට පෙන්වන දේ හොවා සායම්බරුති. උගා සාහිත්‍යයක පැත්තක් සුදුසු විගාල සාහිත්‍යයක් වගේ හදවතියි. හරි. මේ බුරුම ඉතිහාසයේ තියෙනවා තායිලන්ත රටක් බුරුම රටක් දෙන්නේ එකතු වෙලා මයින්ඩ් එකේ රණ්ඩු කරගන්න හදනකොට එදා රාත්‍රියේ ඒගොල්ලන් කල්පනා වෙලා තියෙනවා අපි දෙගොල්ලම බෞද්ධයෝ මේ රටවල් ආග්‍ය අල්ලන්නේ මෙහෙම යුද්ධ පාවිච්චි කරන යුද්ධ හටන් කරන එක හොඳ නැහැ ඒ නිසා අපි ධාර්මික ක්‍රමයකට අපේ ජයග්‍රහණය මෙනි කරමු <clears throat> ශක්තිය බලපු කියලා ඊට පස්සේ කියලා තියෙනවා අපි දෙගොල්ල ලොකම චෛත්‍ය දෙයක් හදමු පළවෙනි චෛත්‍ය හදපු එකනට රට යටේ ඉතින් අර සායි මනුස්සකම දෙන විශාල පිරිස එකතු කරලා රටවල් පස් එකතු කරලා සිමෙන්ති වැලි එකතු කරලා විශාල දේශීය ජාතික ව්‍යාපාරයක් පටන් අරගත්තා. බුදුමකාරෝ ගෙරුවේ උණගස් ටිකක් අරගෙන ගිහිල්ලා උණගහේ රාමුව ගැහුවා චෛත්‍ය විදියට ගහලා සුදු විදි බැලුවා. බැලලා බලනකොට දවස් දෙකෙන් පූර්ව චෛත්‍ය කඩලා කොට තියලා ඉවරයි රටදී. ආන් ඔයගේ වැඩ තමයි විඥානේ කරන්නේ. හැම වෙලාවෙම ඒ අවශ්‍ය හිතට ඕනේ දේ, දිනුමට අවශ්‍ය කරන දේ ඕන තරම් ඇවිල්ලා ශක්තිය තියෙනවා. හරියට ඇස්පෙන්දුම් කාර්යයේ යමක් මාර පෙන්වනවා වගේ. ඒ නිසා නෝත්‍රජාන වාස මේක දැනගෙන විපස්සනාට සම්බන්ධ කරනකොට භාවනාවට සම්බන්ධ කරනකොට එකම ආරමුණ දහස්වර බලන්නේ කියලා කියනවා. බලනකොට කවදාකවත් මේ විඥානයේ තියෙන කොච්චර මායාකාරී දුරු පිළි කියනවනම් දෙසරයක් එක විදිහට දකින්න බෑ. නමුත් කම්මැලි යෝගාවචර කියනවා මම විනාඩි 10ක් ආනාපාන ගත්තා මොනවත් වෙනස් වෙන්නේ නෑ. නෝ පිම්බීම ඇගිරීම එක විදිහටම මෙච්චර වෙලා දැක්ක මොනවත් වෙනස් වෙන්නේ නෑ කියලා ඒ මොකද අර විඥාණයට සාස්තිකාර වෙන්න ආරයි. විඥාණය පෙන්වන්න හදන්නේ මේක ස්ථිර දෙයක්, සුභ දෙයක්, ආත්මීය දෙයක්. සුඛ දෙයක්. ඒ කම්මැලියා නැත්නම් විඥාණය නැවුණාට මත වෙනකොට තර්ක කරන වෙනුවට විමසුමන වෙනුවට හරස් ප්‍රශ්න අහන ප්‍රශ්න කරන වෙනුවට විඥාණය දෙන දේම වාර ගන්න කෙනා කියනවා විනාඩි 10ක් 15ක් මගේ හිත අරමුණේ තිබ්බා. මේක ඉතින් අර අපරාධ දඬුවමක් නෙවෙයි. ඒ මොකද මේ පුද්ගලයාට තියෙන දුඹ සංඥාවම තමයි මතුවේ. විඥානියාගේ බරු අල්ලන්න නම් ඒ විඥානය දෙන ලඟ කාලා බෑ. එහෙම නැත්නම් කපුව කියන තේරම අහගෙන ඉඳලම බෑ. Taman ගිහින් ඔට්ටු බලන්න ඒක තමයි බුද්ධජානන් වහන්සේ අපිට දීපු කුමාර ආචේවති භාවේති බහුලීකරය. ඒ අරමුණ ආශ්‍රය කරන්නේ. භාවිතා කරන්නේ. බහුලීකත කරන්නේ. එතකොට යතරමෙද කපුව ඉන්නවා. ඉතින් ගංගෙන් වලට ඒක හොඳයි. නමුත් Taman වගේ කියන්නේ නැත්නම් ළඟ තියෙනකොට තපෝමාන ගන්න චිත්ත නෙවෙයි හම්බෙන්නේ. ආනේ විදිහට විඥානයේම යම් කිසි කොටසක් අතිඥාන ගතියක් තියෙනවා. මේ අතිඥානයේ Tamanට හිති Tamanට මනාප Tamanගේම ඕන කරන දෙයක්. මෙන්න මේකෙන් තමයි ස්පර්ශය පාවෙන්නේ. ස්පර්ශය පහළ වෙන්න නම් රූපත් ඇහත් විතරක් තිබිලා බෑ විඥානයේ තුනෙන් එකක කෘත්‍යයක් තියෙනවා ඒ තුනෙන් එකේ කෘත්‍ය විඥානයේ හැම වෙලාවෙම මේ විදිහේ ප්‍රෝණාවක් මේ විදිහේ අත්දැකීමක් මේ විදිහේ මායාවක් අපි දකින අහන රස බලන ගඳ බලන ස්පර්ශ කරන හිතට සෑම දෙයක්ම කෙලෙසිලා තියෙනවා මේකයි පුතක් වෙන කම කියලා කියන්නේ ඒකයි එකම දේ දෙන්නෙක් බැලුවොත් දෙකක් එකම දේ දෙපාරක් බැලුවොත් දෙකක් මේක පිළිගන්න ගන්න තියෙන්නේ විපස්සනා යෝගාවචර විතරයි ඒක නිසා කියන පංච ප්‍රධාන අංග වල බෝධිරාජ සූත්‍රයේ යමෙකුට උදේවය පිළිබඳව ප්‍රඥාව තියනවනම් ඥාමාන බවට සුදුසුයි භාවනාවට සුදුසුයි. එහෙම නැත්නම් මේක එකමයි සුභයයි සුඛයයි සංඥාව ඇති කෙනාට කොහොමනේ කොහොම කෙරුවක්වත් ඒ පුද්ගලයා හරියට කපුවගේ පැත්ත ගත්ත මනුස්සයා වගේ විඥානයේ පැත්ත ගත්තොත් ඒ පුද්ගලයාට ඕන දෙයක් ඇත්ත නැත්ත කරන්න පුළුවන් මිත්‍යාව තුරුදේ කරන්න පුළුවන් හිතාගෙන දැක්කයි කියන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම විපස්සනා යෝගාවසය හදපත් දෙතම්පත් කරගන්න ඕනේ මේ පෙන්නන දේ දකින්න දේ අහන දේ බොරු කියන්නේත් නෑ ඇත්ත කියන්නේත් නෑ මොකද බොරු නෙවෙයි යම් කිසි ප්‍රදේශයකට ඒක ස්පර්ශයක් තියෙනවා ඒකත් ඉස්පස්යෙන් පටන් ගන්න කියලා සරුවචනන්ද පෙන්නන්නේ ඒක ඉස්පස්යෙන් පටන් ගන්න තියෙන නැත්නම් නමුත් කවදාකවත් ඉස්පස්යෙන් 100ක් එන්නේ කවදාකවත් විඥානයේ 100ක් රැකෙන්නේ මේ නිසා විඥානයේ ලොකු වේදිකාකාරකේ රාශියක් හදන්න වෙනවා දෙස්කන් විලි රාශියක් කරන්න සංස්කරණ රාශියක් කරන්න වෙනවා අතින් දැමි රාශියක් කරන්න වෙනවා ආනේ රාශිය කරන්න තමයි පිටිපස්සේ තියෙන මේ සබ්බචිත්ත සාධාරණ ටික උදව් කරන්නේ. ඉතින් මේ ස්පර්ශය අපි ලැබුවට පස්සේ මගේම ස්පර්ශය කිව්වට අපි හිතන්න ඕනේ ඒකෙන් තුනෙන් එකට විඥානය කටයුතු කරලා දැන් කෙලද මේ ස්පර්ශ කරන දේ තමයි විඳින්නේ. ඒක නිසා අපි විඳිනේ ලැබුවට පස්සේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් මේ සත්‍ය දුක්ඛදායකයි ස්පර්ශය ලැබපු දේ අපි මෙනෙහි කරන දුක්ඛදායක නම් ඒකට විශාල චේතනා වාක්‍යයක් පාවිච්චි කරනවා. ඒක සුඛදායක නම් ඊටදී අදු චේතනා වාක්‍යයක් පාවිච්චි කරනවා. අදුක්කම සුඛ නම් ඊටත් අදු චේතනා වාක්‍යයක් පාවිච්චි කරනවා. දෙවි විදිහට කියනවා නම් දුක්ඛදායක නම් වඩාත්ම ප්‍රයත්න කරනවා. ස්පාසුවක් නැහැ. නිදින්න බෑ, දරන්න බෑ. ඒ නිසා වහා ප්‍රයත්න කරන වේදනක්යි. දුක පැත්තට ආවට පස්සේ අපිට ටිකක් එහෙම කල්පනා කරන්න පුළුවන්. තද බල වෙහසක් නැහැ. ඒ තරම් ප්‍රයක් නැහැ. අදුක්කම දුකේට යනකොට ප්‍රයත්න නැති නිසා කොච්චර දුරට යනවද කියන්නේ නිකක් බෑ. ඒ නිසා ස්පර්ශිකරවට පස්සේ වේදනාව වේදනාපත්ත පස්සේ සංඥාව එක තියෙනවා මේ දකින්න සංඥාව ඇත්ත දේ නෙවෙයි විඥානයේ බවාපාන දෙයමයි වෙන විදිහට කියනවා මිගපෝත ගානන් පිට කට්ට පුරුෂෝ විය හේන් වල හදලා තියෙන තන වලින් පිටු වලින් හදව පුරුෂයෙක් දකින්න පඹයෙක් දකින්න බොහෝතුවා මේ මිනිස්සෙක් කියලා දැක්කා. මිනිස්සෙක් කියලා සංඥාව ගත්තම ඌ නැවත නැවතත් දකින්න මේක මිනිස්සෙක් විදිහට කරනවා. කපුටෙක් ඒ රූපයක් දැකපුවාම කපුටා දකින්න ඒක නැවත නැවතත් අර කියන මනුස්ස ලීලාවෙම තමයි. ඒ වගේම තමයි අපි යම් කිසි කෙනෙක් හතුරුයි කියලා අපේ හිතට වැටුණා නම් මොනම මොන જાතියෙන් අපිට ඒ තොරතුරු අලුතෙන් ලැබුණත් අර හතුරු සංඥාව වැරදි සංඥා නැත්නම් මිතුරු සංඥාව, ප්‍රිය සංඥාව අවදාක දුර වෙනවා. ඉතින් පුදුල කොච්චරද නැවත දකින. නමුත් ඉතින් හැම තොරතුරක්ම අන්නර විචිත විඥානයේ පාට කිරීමට අහුවෙලා සංඥාව කියන අතේ තියෙන කරුණු ටිකේකට දාලා මේ විදිහට පදනම් කළා තමයි මේ පුදුලයා ඒ ගත්ත සංඥාව අනුන්ට කියනකම් පුදුමාකාර දෙයකට පත් වෙනවා. ඒ මොකද මේ බොරුවක් මෙතන වැඩ කරන්නේ නිකන්. සත්‍යය නම් දැක්කේ එන්න එන්න විකල්ප. දැන් දැක්ක ඕන කෙනෙක් විකල්ප වලින්, විතක්ක වලින්, විචාර වලින්, චේතනා වලින් පරිබාහිරව එකම ලක්ෂණ ආරයක් දැක්කම ඒකට එන්නේ එන්නේ එන්නේ විස්තරය. නමුත් දැන් වෙලාවකේ පුද්ගලයා අතින්දාර කොටසක් කියනවනම් කන්‍යාවට අහුණා නම් ඒ තාත්වයට ඒ පුද්ගලයාට තව කෙනෙකුට ඒක ඔප්පු කරගීමේ ඉක්මනින්ම කියා දීමේ ඒක හේතු ගැනීමේ විශාල ප්‍රයත්නකයි. ඒ නිසා භාවනා ආරම්භනේ අපේ සංඥාව ටික ටික ටික ටික ටික ටික අඩු වෙගෙන එනකොට යෝගාවතරෙන්ගේ විපස්සනා ඥාන වැඩෙනවනම් ඒ කුජල එන්නේ එන්නේ එන්නේ නිස්සද්ද කුජලේ පාඩපත් වෙනවා. මේ සංඥාවේ රැකලෙන්නේ එහෙම නැත්නම් අවාපෑමේ කවණ්ඩාරි එක්තු ගැන්වීමේ අධික අවශ්‍යතාවය එනවනම් මතක තියාගන්න ඕනේ මේ නැත්තක් අත්තක් කරන්න තියෙන අවශ්‍යතාවය තමයි. ඒක නිසා සංඥා මට්ටමට යනකොට නම් මේක භාවනා ලෝකේ සම්පූර්ණ විහිළු කරවක් තමයි. හැබැයි මේ කවදාකවත් මේ විහිළුව හිත කෙනෙක් සම්බන්ධ කරන කරන්න යන්න එපා බයක්. මොකද මේ මුස්කලයත් එක්ක තරහ වෙන තියෙන ලේසිම ක්‍රමය තමයි ඔබෝයි කියන දේ අසම්පූර්ණයි ඔබෝයි කියන දේ බොරුව සහිතයි ඔබෝයි කියන දේ සංඥා සහිතයි කියන එක විතර ඒ පුද්ගලයාගේ ආත්මය අකන්න කාර්යයක් ඇත්තේ. නමුත් අපිට පුළුවන් භාවනා කරනකොට මිතුවා කල් අපි දැකපු පින්බීම පිළිබඳ සංඥාව හැකිලිම පිළිබඳ සංඥාව. ආස්වාදයේ පිළිබඳ සංඥාව, ප්‍රසආසයේ පිළිබඳ සංඥාව. වම තමනකොට තියෙන සංඥාව, දකුණු තමනකොට සංඥාව. යනකොට තියෙන සංඥාව, එනකොට තියෙන සංඥාව, කනකොට තියෙන සංඥාව, ගොනකොට තියෙන සංඥාව, තිවුරු වහනකොට සංඥාව, වැසී කරනකොට තියෙන සංඥාව, කැටගරි කරනකොට සංඥා අනිත්‍යද්ද වෙනකොට තියෙන සංඥාව වම බලනකොට සංඥාව පෙර බලනකොට සංඥාව යනකොට සංඥාව එනකොට සංඥාව වශයෙන් මේ සෑම සංඥාවක්ම අවදාකවත් නැති එකක් විදිහට අලුතෙන් බැලුවොත් මෙතෙක් කල් අපි ඒකාන්තයෙන්ම ඇත්ත දැක්කා ඒ වෙච්ච සිද්ධිය සත්‍ය සිද්ධිය කියලා කිව්වට බලනකොට සම්පූර්ණ වෙනස් අතහසක් ඇති කරගන්න පුළුවන් අලුත් නව සොරබුරු පද්ධතියක් තියෙනවා ඒ නිසා මේ සංඥා ඛණ්ඩය මිරිඟුවක් කියලා දකින්න කියලා කියනවා මිරිඟුව මොකද කරන්නේ මෙරිය මොකද කරන්නේ අන්තිමම දරුණු විදෝරයේදී ජලස්කන්ධයක් මාළු පේනවා. ඒ තරමටම කලකිරු වෙන සත්‍යය නමුත් ජලස්කන්ධේ ප්‍රවෘත්තිලත් කොච්චර වෙයි. දුවන්න දුවන්න දුවන්න තමන් යගේ තියෙන ඩාගිය ටිකක් දාලා තවත් වේලා නැණි. ඒක නම් මනසික උපමා සංඥා. මේ සංඥාවට පස්සේ තමයි චේතනාව වෙන්නේ බලන්න ඕන තරම් භයානක කියලා. සංජානක සංඥාවට පස්සේ සංචේතන මේ චේතනාව ගන්නේ අර මෙතුආකල් Taman ඔප්පු කරන්ද ඉදිරිපත් කරගෙන ආපු අර අතින්දාගත්ත ටික සත්‍ය කරලා පෙන්වන්නට සුඛ කරලා පෙන්වන්නට සුභ කරලා පෙන්වන්නට නිත්‍ය කරලා පෙන්වන්නට නොකරන සෝඩකමක් නැහැ නොකරන ජඩකමක් නැහැ. මේක දේශපාලනයක් විතරක් නෙවෙයි අභ්‍යන්තර දේශපාලනය. අපි තම අපේ අවශ්‍ය නැහැ. කිසිම චේතනාවක් අවශ්‍ය නැහැ සියල්ල සතුටින් සියල්ල ඇත්ත හැටියට සියල්ල සත්‍ය සත්‍යෙත් පේනවා. මොකද ලෝකේ අඩුවක් නැහැ ඒක ලොමු ඕන කරන්නේ නැහැ ඒකට කටකස්මක් ඕන නැහැ ලෝකේ දිනනවා. අපි චේතනා කෙරුවත් නැග නැගෙන හැටි ඉර නගිනවා. බරයිදෙන් ඉර බහිනවා. අපි හිතනවා මම නැත්තම් බෑ. මේ වෙලාවේදී මේක මෙහෙම මෙහෙවන්න ඕනේ මෙහෙම ප්‍රයෝග කරන්න ඕනේ මෙහෙම චේතනා කරන්න ඕනේ කියලා අපි ප්‍රධාන වශයෙන් වැඩිම ප්‍රත්‍යඥකම ඇති එකන වැඩිම චේතනා පාල කරනවා. නැත්නම් වෙනකොට පහුවෙනට අපේ චේතනා ගැන කතා කරනකොට වගේ සංදක ප්‍රතිපත්තියට වැටෙනවා ලෝකයේ අස්ලෝක ධර්මයක් තියෙනවා ඒ කම්පා වෙන්න වෙන්න චේතනා වැඩි වෙනවා කර්ම රැස් වෙනවා දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා නමුත් එක චිත්තක්ෂණයක් ඉවසනවා නම් කම්පී පරමන්ත පොතිතික්ඛා කියන විදිහට චිත්තක්ෂණයක් ඉවසන අපිට තේරෙනවා අපි පෙන්වන්න හදාන්නේ මවාපාන්න හදාන්නේ ඔප්පු කරන්න හදාන්නේ අනු මේවන්න හදාන්නේ මොන තරම් සත්‍ය දෙයට වඩා බොරු දෙයකටද සත්‍යදී ඔක්කොම කරන්න දෙයක් නැහැ. සත්‍යදී මගෙත් නෙවෙයි. සත්‍යදී සිංහල බුද්ධ ආගමකුත් නැහැ. සත්‍යදීේ කාලෙකුත් නැහැ. සත්‍යදේශයට දේශෙකුත් නැහැ. වායු දහතුවේ තියෙන කම්පන චංචල ගතියට කවුරුත් මුක්ක ගහන්න ඕනේ නැහැ. ඒක ඒක ස්වභාවයේ ධාතතා. පඨවි ධාතුවේ තියෙන කක්කර ලක්ෂණයට කවුරුත් මොනවත් එකතු කරන්න ඕනේ නැහැ. එකතු කරුවොත් වෙන්නේ සංස්කාර තමයි, චේතනා තමයි, කර්ම තමයි. අපිට අවශ්‍යලා තියෙන ඇත්ත ඇත්තෙන් දකින්න එකයි නිසා චේතනාව ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ අර විඥාන මට්ටමේම තමයි මේකට එකතු කරපු කටගැස්ම. අර චෛත්‍ය පිටින් නදපු රෙදි ටික ඇත්ත දිමිතියෙන් හදලා අපරාධ කරපු එකක් කියලා පෙන්වන්නයි මේ චේතනාව දුවන්නේ. නිසා ඒක කර්ම ලක්ෂණය කියලා මෙතෙන්දී ආන්න දෙයක් නැහැ. අනාකූලව ගලා බහින මේ ප්‍රවාහය බහැලා ඇතුළට කලබලා කම්පල කෙරුවට පස්සේ තමනුත් වෙනවා ප්‍රවාහය යාකුල වෙනවා. මෙන්න මේක තමයි පුතක් යන ගතිය. ඒකයි මේ සර්වඥාන්සේ භාගයට hina වෙලා බලන් ඉන්නේ මේ චේතනාව නැති වුණොත් මිනිහෙක් නැහැ. නායකත්වයක් නැහැ. හැසිරීමක් නැහැ. ප්‍රයෝගයක් නැහැ. ප්‍රයත්නයක් නැහැ. ඉතින් උගලෙක් හිතනවා මේ අචේතනික නැත්නම් අපන්නක ප්‍රතිපදාව කියන එක ප්‍රතිගාමි වැඩක් කියලා. අභිවෘද්ධිය කැමති නැති වැඩක් කියලා. මොකද යමක් නොකර සිටීමේ අක්‍රීයවාදී වැඩ පිළිවෙලකට යනවා. නමුත් මෙතන පැහැදිලිව මතක තියාගන්න ඕනේ ථේරවාදී පැහැදිලිවම අමතක වෙච්ච යතගිය නැතිච්ච කොටස මේකෙදි ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ස්පර්ශ කළ යුතු කොටසක් නැතුව නොවේ භයානකම තියෙන්නේ නෙවෙයි අර ඒක සම්පූර්ණ කිරීම සඳහා අතින්දාපු කොටස ඔප්පු කරන්නට මේ චේතනා පහල කිරීමේ ඇතිගතිය නිසා මේ චේතනාව තමන් විසින් එකතු කරගන්න දෙයක්. ඒක ඔප්පු කරලා පෙන්වන්නයි මෙච්චර මේ සංස්කරණය කරන්නේ. චේතනාවට කියන සංඛාර කියන පද්ධතිය සංඛාරවල තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි চৈতසිකම චේතනාව. ඒකෙන් කරන්නේ මොකක්ද මේක? වේදිකාතරත්ලි දාලා, උපදාලා, කලිත්වේ දාලා මේක හරි, මේක හොඳ එක. මේ පැන විකුණුවටත් විකුණන්නේ පිරිසිදු මේ පැන කියලා. මේ මැස්සෙකුට එහෙම ඇහුනොත් වහකාලා නැහිනවා. පිරිසිදු කරන්න දෙයක් නැහැ මේ පැන කියන්නේ පිරිසිදු જાතියක් තමයි. මේක අතින් පැණි වෙනුවට කොකෝ පැණි දාපු නිසායි පිරිසිදු මේ පැණි කියලා යාළ බෝඩ් එකක් ගන්න වෙන්නේ. පිරිසිදු එලකිරි කියන දෙයක් නෑ එලකිරි පිරිසිදු තමයි. නමුත් ඒකට ඇල්ලසුරුවක් කරන නිසායි ඒකට එල පිරිසිදු එලකිරි කියලා බෝඩ් ගන්න වෙන්නේ. ඒ නිසා යමක් කවුරු හරි උවා දක්වන්න හදනවා නම් මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන් මේක මොකක් හරි අතින්දාව කොටසක් තියෙනවා. සංස්කරණය කරන කොටසක් තියෙනවා. නියම දෙයට කිසියම් වෙළඳ ප්‍රචාරයක් අවශ්‍ය නැහැ. කපුවක් ඕනේ නැහැ. ඒ නිසා අදු දුක් වේදනාවට පස්සේ සුඛ වේදනාවට ඇවිල්ලා සුඛ වේදනාවෙන් අදුක්කම සුඛ වේදනාවට යනකොට මේ චේතනාව යන හිතිනවා. චේතනාව එතන එතන නතර වෙනවා ඕනේ එතකොට මේ භාවනා කරන එකට හරිය පාළු. හරියට නින්දට වැටෙනවා. හරහට යනවා තමන්ගේ ඉරියව්ව. ඒ මොකද අර චේතනාවෙන් කරන කුප්පණ ගතිය, සංස්කරණය කරන ගතිය, කටගස්මත් වෙන ගතිය, මනුෂ්‍යයෙහි තවුසන ගතිය එතන නැහැ. එන්නේ ඒ නිසාමයි බණදී මේක අහලා දැනගන්න ඕනේ. භාවනාදී යම් වෙලාවක අරමුණේ කාකාර වෙනවා නම් මේ ඒක මේ නීරස ගතිකටපත් වෙනවා නම් සිද්ධි බහුල නැති පත්තරපත් වෙනවා නම් තේරුණා තේරුම් අරගන්න ඕනේ එතකොට දුක් වේදනාව ගිහිල්ලා අරමුණ මූලට මුණ දාලා තියෙන අරමුණ නීරසයි. අරමුණ ඒකාකාරයි. මොකද ප්‍රචේතනාවනේ. මේකේ අලුතෙන් පෙන්වන්න දෙයක් නැහැ. පිරිසුදු කිමීකණිකය ගහන්න දෙන්න පිරිසුදුම තමයි වාදේ තියෙන්නේ. මේ தත්තට යනකොට අනුන් තමන්ට කරන දෙයක් විතරක් නෙවෙයි තමන් තමන්ටත් වංචා කරගන්න මෙතෙන්දී නිපිතාවට නැත වින්දනේ නැතුව යන මෙන්න මේ චේතනාවේ රෝග ලක්ෂණයක් තමයි විතක්කේ යමක් චේතනා කරනවනම් මෙහෙවනවනම් ප්‍රයත්න කරනවනම් ඒකටම හිත නංවමි ඒක පිළිබඳව ආකල්ප විතරක දැක්වීම තමයි විතක්ක කියන්නේ ඒක බැඳගත්ත බෙරි ගහන එක තමයි විචාරය ගෙරේ බැඳ ගන්න එක විතක්ක. විචාරය කියලා කියන්නේ ගහගත් බැඳගත්ත පිළි ගහන එක. මලකට බඹරෙක් ඇවිල්ලා වැටෙන එක විතක්ක. බඹරයි රෝන් පිට ඇවිදිමින් ඇවිදිමින් රෝන් එකතු කරන එක විතක්ක. කාන්තාරයකට ගෙඩියෙන් ගහන එක විතක්ක. ගහන කාන්තාරයේ සද හ්ම් ගාලා දෝන් කාර දෙන එක විතක්ක. ඒකට ਵਿਚාරය කියලා කියන අර විතක්කෙන් කරපු දේ නැවත නැවතත් දහස්වර කරමින් ඒකටම හිත මෙහෙවමින් එයටම හිත මෙහෙවමින් අර කතකක සම්භාහණය කරමින් බලන එක තමයි විචාරය කියලා කියන්නේ. මෙන්න මේ විතක්ක විචාර දෙකට ආවට පස්සේ බුද්ධලයා තුලේ අර විඥානදී කරගත්ත අතින්දාන ගතිය සංඥාවේදී කරන පරස සංඥාවල් එකතු කරලා හොඳ නරක වශයෙන් කළු සුදු වශයෙන් බෙදන ගතිය ඊගාවට සංචේතන වශයෙන් කරන දේවල් වල එළියට වැగిරෙන්න පටන් ගන්නවා. විතක්කේදී ඇත්තටම එළියට වැగిරෙන්නේ නැහැ පරිඋත්සාහන මට්ටමේදී කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක වගේ හිතේ නැවිලා. ਵਿਚාරයට යනකොට ඒක පුපුරන්න කිව්වේ. පුපුරු ගන්න ඉන්න බෑ. මේ විතක්ක විචාර දෙකේ ගොඩි ගන්න වෙලාව තමයි, කරව ගන්න වෙලාව තමයි වචන. වචී සංඛාර කියන එක විතක්ක විචාර. ඒ මට්ටමට එනකොට මේ පුත්‍රයන් දැන් දරන්න නැහැ කියන්න ඕනේ. පෙන්වන්න ඕනේ මේ මෙතන අසාධාරණයක් තියෙනවා මෙතන මගේ පැත්ත හරි මෙයාගේ පැත්ත හරි කියලා මොකද අර Taman අතින් දාගත්ත කොටස දැන් නිෂ්ප්‍රභවයට කිට්ටු නම් මේ බුද්ධලා ඒකට සාක්ෂි දීලා ඒක මතු කරන්න උත්සාහ කරනවා. මේ විතක්ක ਵਿਚාර දෙකේ මේ වැඩ පිළිවෙල නිසා අද ජනමාධ්‍යයේ මුල මැද අග හොයා ගන්න බැරි තරම් අවුල යනවා. සත්‍ය අසත්‍ය දෙක කොහොමද කියලා හිතා ගන්න බැරි වෙලා තියෙනවා. මේ අපේ ඇතුලේ තියෙන විතක්ක ਵਿਚාරවල විවර්තනයම තමයි. වියවුලම තමයි. මෙන්න මේක දකින්න නම් විතක්ක ਵਿਚාර කියන දෙක ඒකාන්තයෙන්ම තමන්ම ඇති කරගත්ත දෙයක් බව තේරුම් ගන්නට නම් ඇත්ත වශයෙන්ම සුත්ත මේ වශයෙන් අහලා තියෙනවනේ සාකච්ඡා වශයෙන් සාකච්ඡා කරලා තියෙනවනේ එහෙම නැත්නම් කවදාකවත් හිතන්නේ අපි හිතන්නේ අර පැකිලි රජුගේ රණදින්දු අපි ලා ඉදිරිපත් කරගත්ත අදිසියේ මිනිසාගේ ගේයක් පැත්තකට ඇලවිලා කඩාවැටුණාට පස්සේ ඒ මිනිසා රජුවන්ට චෝදනා කරනවා ගේ හදපු කුඹලා වැඩි කියලා ඇත්ත රජුගේ කුඹලා මරණ දනුනේ කුඹලා කියනවා ඇත්තටම මම මේ මැටි ආන වෙලාවේදී මෙතන සුරූපී කාන්තාවක් ඉන්නේ ගියා. නෑ මැටි ආන වෙලාවට ගත්ත කාලේ කට ඇදලා. ඒ නිසා වත් කරන්න ඕන ප්‍රමාණයට වැඩිය වතුර වැක් කරනවා වත් මැටි තද දුරුළුණා වැඩි. ඒ නිසා ගේ හදනකොට මැටි බරකමට කඩාන නිසා කලේ හදපු ඥාතිකේ වැරද්ද තියෙන දෙයන්නාද කර්මා කළා ඒ මම වැරද්ද ඇත්ත බව පිළිගන්නවා මම නිවැරදි කරා. ඊට පස්සේ කුඹලාලා ඒ එහෙම දිගින් දිගට දිගින් දිගට කටයුතු කරගෙන කරන ගියාම අන්තිමට බලනකොට එක්කෙනෙක්වත් අධිකාර නෙවෙයි අහකින් බඩ මහත තම්බි කෙනෙක් ඉදිරිපත් කරගන්න පොළොත මගුල් ලතාවට පාගල මරන්න අමාරුයි අන්තිමට අවුච්ච වැරදි කාර්ය. ඉතින් නඩුව සියල්ල සාධාරණයි ඔක්කොම හරි අහකන මිනිස්සුත් මරලා දානවා හැම කෙනෙක්ම හේතු දක්වන්නේ මොකද්ද මේක බාහිර හේතුවක් නිසා මේක උනේ. නිසා විතක්ක ਵਿਚාර වලට යනකොට අපි ළඟ පුදුමාකාර විදියට මේක අනුන්ට හේතු කරන්න හදනවා මොකද දැන් තුවාලෙන් පැහැවල තර වෙන වෙලාව. ඒක නිසා ඒ අර මම ඒ දමතක් කළා වගේ මේ ලෝභෝච දෝසෝච කුතෝ නිදානෝ ආදිවාසේ ඒ සුචිලෝම ලක්ෂ්‍යය බුදුරජාණන් වහන්සේ අහනවා මේ එක එක රාගෝච දෝසෝච කුතෝ නිදානෝ මේ අපිට ඇතින් ඇති වෙන රාග විතක්ක ਵਿਚාර, දෝෂ විතක්ක ਵਿਚාර කොහෙන්ද හටගන්නේ? ඒ වගේම අරති රති ලෝමහංස කුතෝජ. අපි තුළ ඇති වෙනවා භාවනා රතිය, අනිත් දේවල් වලට ඇති අරතිය නැත්නම් අනිත් දේවල් වලට ඇති රතිය, භාවනා අරතිය මේ වගේ දේ නැත්නම් ලෝමහංස වෙනවා. ලෝමහංස වෙනවා කියන්නේ ඇඟේමයි කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ජීවන වෙලා මේ කොහෙන්ද එන්නේ? ඒ වගේම ආනවා කුතෝ සමුත්තාය මනෝ විතක්ක. මේ හිතට පහළ වෙන විතක්ක වල පටන් ගන්න කොහෙද? කුමාරකාවංක මිව වොස්සජා. මේ කුමාරකවන් සෙල්ලම් කරනකොට ඒව කැරකිලා පහු එන වංකේ වාගේ මේ නිදාන කොහෙති වුණත් මේක අපි ගාවට කරකැලේට වදපහින්ක පමුණවන මේක හටගන්න කොහෙද? සාධාරණ ප්‍රඥා යක්ෂයාහන. ඒ මොකද මේ රාග ద్వේෂයට අපි උඟාක් කළාට හිතන්නේ මේ රාග ජනක අරමුණු නිසා රාග වෙනවයි, දෝෂ ජනක අරමුණු නිසා ද්වේෂ වෙනවයි, අපිට මේ ලොමි දාගන්නේ අපිට ඕනකමක් නෑ. අපිට ලොමි දාගන්නේ ඕනකමක් නෑ. මේ අසවල කරපු දේ නිසා. එහෙම නැත්නම් අපිට භාවනා රතිය භාවනා රතිය ඉන්නේ මේ කච්චිය භාවනා කරන්නේ නැති නිසා. එහෙම නැත්නම් මේ වස්ස වහින් නැති නිසා. දාහදී දාන නිසා. නානා ප්‍රවිදියේ භාවනා රතිය රතිය අපි විස්තර කරනවා. එකතු සමුත්තාය මනෝ විතක්ක. මනෝ විතක්ක ගැන කිව්වහම මෙලෝමිනියේ කවදාකවත් හිතන්නේ මේ විතක්කේ හේතුව ඇතුළේ කියලා. හිතන්නේම ඒ විතක්ක පාරමී ආව කාරණාව නිසා නමුත් ඒ කොහොම හේතුවක් ඔක් කරකලා ඇතුළට වදී. ඒ නිසා කුමාරකාවංකම යෝවස්ස ජාන්ති කියන මේ වංක කියන පදේ අතුවාවේදී විස්තර කරන්නේ කප්පෙක් අල්ලගෙන කකුල නූලෙන් බැඳලා උද්‍යාමෙන් දාගෙන කකුල ගස්සනකොට ඌ ආපහු ඇදගෙන වැටෙන්න ඇති. නමුත් මම ඉදක් කිව්වාගේ මට හිතෙන මේ වංක කියන පදේ උගා ගැලපෙනවා මේ බූමරැංගිට. මේක අතුවා මේ වංක කියන පදේ පාවිච්චි කරනවා විනේ ඒකදී සඳහන් කරන්නේ උදා නගුලින් කෙලින් ආශය කියලා තමයි එතන අර්ථය දෙන්නේ. ඒක නිසා මේ බුමරැංගෙ ගියාම කැරකිලා ආපහු තමන්ගේ මුලට වැටෙන්න වගේ මේ රාග ద్వේෂ ඒ වගේම රති අර්ති ලෝමහංශ මනෝවිතක් කියන දේවල් අතුලින් හටගන්න. ඒක සර්වඥාන්ත උත්තර දෙනවා රාගෝච දෝෂෝච ඉතෝනිදා. රති අර්ති ලෝමහංසෝ ඉතෝජ. ඉතෝ සමුත්තාය මනෝවිතක්කෝ කුමාරකාවන් කලවස්ස ජාතක. ඊට පස්සේ බොහෝම ලස්සන කරුවක් යනකොට පෙන්නනවා ඒ රාග දෝෂ මෝහ සති අරති ලෝමහංස මනෝවිතක්ක කියන මේ දේවල් තේහජා අස්ස සම්භූතා ඇතුළතින්ම හටගත්ත ඇතුළත කිනේමයි මේවා වැඩේ ඒ වාගේම නික්‍රෝධ විවඛණ්ඩජා මේ නික්‍රෝධ කියන ගහේ එහෙම නැත්නම් නුග ගහේ අරලු බහින්නාසේ අර ලෝභය ඉන්නේ උඩ ඉඳලා පල්ලෙහාට. අර ඒක ගහින නිෂ්පාදනය. ඇතෙන් කඳ නගින එක ඇතෙන් නිසා කඳ හැදීමක්. මෙතන දැන් තියෙන ගහෙන් කඳ කඳේ අරළු බහින්නේ. ඒ අරළුව අන්තිමට මුල් කඳ වසා ගන්න ආසේ අර පිටින් ඇති වෙන විතක්ක ਵਿਚාර එනකොට අපිට මතක නෑ මේ විඥාන මට්ටමේදීම අපි මොනවද මේකට දැම්ම ඒක ඔප්පු කරන්නයි මේ දඟලන්නේ කියන එක අපිට මතක නැති වෙනවා ඒ වගේම තමයි පුතුති සත්තා මේ පුතඥන උසත්ත සත්වයෝ මෙන්න මේවට බැඳෙනවා මේක අයින් කරගත්තා නම් මේ බව දැනගත්තා නම් එතනම යාතු නිවන් සප ලැබෙනවා ඒ නැත්තම් මේ කවුරු කරන දෙයක් නෙවෙයි හැම චිත්ත වීජයකදීම මුල මේ කෙනසන ගතියක් මේ අපිම මේකට නුරුම් දෙමිලක් කරනවා මේක අන්තිමට දැවිලාවට පස්සේ නම් අපිට පේන්නේ අල්ලක බෙදෙන්න අහුණියම් කරලා තියෙනවා අසවලාමට වෛරකමට තරහකමට මේක කරලා තියෙනවා ඒ කවුරු ලොක් කරන්න හැදුවත් මේ පුද්ගලයා පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා මොකද අර කලින්ම ගත්ත Taman එකතු කරගත්ත දේ දැක්කා කියලාමයි හිතේ තියෙන්නේ ඇහුවා කියලාමයි හිතේ තියෙන්නේ අහපු දේ අදුපාඩු කියනවා ඒකට මම අතියමක් දාලා මේ චිත්තේ මවාගත්තේ කියන එක දැක ගන්න කැමතියි ඉතින් තා කරුවචන් වහන්සේට මහා බරපතල ධනකට ගෙන්නන්න සිද්ධ වුණා මේක නිසාම පුළුවන් තරම් සීලේදී අර දුක්ඛ වේදනා අඩු වෙන සුඛ වේදනා ගෙන දෙන බරපතල චේතනා අඩු තැනකට විතක් මේ විපස්සනා යෝගාවචරය ගේන්න තිබෙනවා. මොකද මේකට අහු වෙලා වේග වෙලා වද වෙන වෙලාවෙදී මේ වගේ ධර්මයක් අවබෝධ කරගන්න අමාරුයි. ඊට පස්සේ මතක් කරන්න වෙනවා මේ සුඛ තැන ඉඳලා සුඛ දුක්ඛ දෙකම නැති උපේක්ෂාවට යන්න. උපේක්ෂාවට ගියාම චේතනා පුළුවන් තරම් අඩුයි. අර කොහේ මුල දාගෙන ඉන්න පුළුවන්. බොහෝ වෙලා ඉන්න පුළුවන්. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේකේ රසවත් බවක් නැහැ. කිසි බහුල භාරයක් නැහැ. එතකොට නිින්දට වැටෙනවා. එතකොට යෝගාවචරය දක්ෂණං විපස්සනා යෝගාවචරයක් නම් තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ අපිට දැක ගන්න පුළුවන්. සද බල දුක තියෙන වෙලාවේදී අපිට චේතනා වැඩ පිළිවෙලවල්, විතක්ක වැඩ පිළිවෙලවල්, විඥාන වැඩ පිළිවෙල දකින්න බෑ. ඒක හරියට බලවත් වේගයෙන් වැඩ කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් වගේ. එතකොට යන්ත්‍රේ බඳුර ගන්න අමාරුයි. යන්ත්‍රේ නතර කරනවා. නතර කරලා හිමීය කරකවනකොට දැනගන්න ඕනේ මේකේ කැලී වැඩ කරන්නේ මෙහිමයි කියලා. අනිත් වගේ දුක් වේදනා ප්‍රහාණය කරන්න සුඛ වේදනා. සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනා. වෙන විදිහකට කියනවනම් නරක හොඳෙන් අයින් කරන්න. මේකට නම් දෑතම උකල ඡන්ද දෙන්න හොඳ දෙයක් කැමති. නමුත් අවාසනාවට හෝ වාසනාවට කරවචනන්දේ කියනවා මේ හොඳත් අයින් කරන්න ඕනේ. හොඳ නරක දෙක නැති තැන. ඔතෙන් ගියාට පස්සේ ප්‍රධාන සටන. ආගම සහ ධර්මය අතර සටන. බුද්ධයාගේ ඇතුලේ මොලේ සහ හෘදේ වස්තු අතර සටන විකටම පටන් ගන්නවා. උගදෙනකොට අවශ්‍ය වෙලා තියෙන හොඳ වෙන්න. හොඳින් වඩා හොඳ කරන්න යනකොට ලෝකයේ හරියට මොන්දිසෝරි පන්තියක් පාඩු. බුද්ධමාකාර කතං කපි භාව, ස්වං ස්වං භාව, තේසුඤ්ඤ භාව මේ හොඳ කියලා. හොඳට වඩා හොඳක්. ඒක තමයි වඩා හොඳ කියලා කියන්නේ. ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. අන්න ඉතින් ගියොත් විතරක් මේ මනෝ විකක් ඇති වෙන හැටි, චේතනා පහළ වෙන හැටි, විඥානය අපිට මේ අත්දැඳුම් කරන හැටි, සංඥාව අපට මිරිඟුවක් වශයෙන් පෙන්වන හැටි, රූපය වෙන පිටුවක් වගේ වෙන හැටි, සංස්කාර නැත්නම් චේතනා මේ කේල් කඩක් වාගේ කතුරු ගහන්න පුළුවන් ස්වරූපේ හොඳට පේන්න පටන් ගන්නවා. මොකද එතකොට සුඛය, සුභය ආත්මය වශයෙන් බදා ගන්න අල්ලා ගන්න කෙනෙක් ඇත්තේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම කොටස් හත් වෙනවා කපල කොටලා බලන්න. ආන්නේ මට්ටමට එනකොට නම් ඒක දකින්න නම් පටිසමුපාදී අත්‍යවශ්‍යයි. එතකොට නම් බුදුහාමුදුරු පේනවා. ධර්මයේ දකින්නකොට බුදුන් පේනවා. ඒකට තැන් තැන් වල කියලා වන්දනා කරන්න අවශ්‍යත් නැහැ. ඒ හද ඇතුලේ බුද්ධ වන්දනාව සිද්ධ වෙනවා. එතකොට බුද්ධානුස්සති භාවනාව කියලා අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඒකට තමයි බුද්ධානුස්සති භාවනාව කියන්නේ. ආනෝතෙන් නෝත හරියට ගන්න. ඕක තමයි නිකාය වේදයයි, භාවනා ක්‍රම වේදයයි, ඒ වගේම নানা ආකාර දේවල් මතුවලා තියෙන නොත. ඒ නිසා කරුවචනාන්තේ යක්ෂසීනාධිපති මතක් කරනවා යම් කිසි කෙනෙක් මේ ප්‍රපංච විතක්ක විචාර දිගේ ගිහිලා ප්‍රපංච කළා තමන්ම තමන්ගේම මේ හිතිවිලි රාශියෙන් මැදි වෙලා වට වෙලා පැටලිලා පඹගාල පැටනා වගේ වුණා වගේ කියන කතාව යම් කිසි කෙනෙක් ඒ විදිහට දන්නවනම් ඌ කවදාකවත් මේක පස්සේ වගේ විතක් කරන්නේ මේක නිදාන ගන්නවනම් කවදාකවත් ඇති කරන්න යක්ෂයාට කියන ඔබ දැනගනි මෙන්න මේක තමන්ම ඇති කරගත්ත අවුලක් බව දන්නවනම් ඒ පුද්ගලයාට කවදාකවත් ආයේ එන්නේ නැහැ ඒ පුද්ගලයා මේ තරණය කරන්න අමාරු මේ දුෂ්කර වූ සංසාරේ තරණය කරනවා එන නොතිබුණු ආය නැවත නූපදිනු පස්තරපත් වෙනවා ඒක නිසා එක චිත්ත වීදිය වැඩේට තියෙන. ඒ නිසා කියන අකාලිකයි කියලා මේක යම් කොටසක යම් තැනක යම් මොහොතක තේරුම් ගත්තා නම් චිත්ත වීදිය දුක ඉවරයි. වෙන විදිහට කියනවා මේකට සදාංග නිබුතිය කියලා. සුච්ච චිත්තක්ෂණයක හෝ අහන වේලාවෙදීම මම දැන් අහනවා. කුරුළු සබ්දයක්ද ගෑනු සබ්දයක්ද වමෙන්ද දක්මෙන්ද කියන කිසිම අඩුපාඩුවක් නැතුව පූර්ණ කාර්යෙම ඇහිම සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයා ඒ ඒ සද්ද නිසා ආය කෙලස් පාල කරන්නේ නැහැ, සංඥාති කරන්නේ නැහැ, චේතනා කරන්නේ නැහැ, විතක්ක ਵਿਚාරත් නැහැ. ඇහිම සිද්ධ වෙනවනම් එතන එතනක් නැහැ, මෙතනක් නැහැ, ඒ දෙක අතරක් නැහැ. එතන දුකේ අම. බාහිර දාර්ශනිකයෙක් කිව්වේ ඇහිමේ ඇහිමත් මෙන්න අතර කරා. දැකීම දැකීමත් මෙන්න අතර කරන්න. ගන්ධ දෝෂ බැලීම, රස බැලීම, ස්පර්ශය කිරීම එතනින්ම අතර කරන්න. මේ පිළිබඳව කතා බහුල භාවයට යන්න එපා. විතක්ක ਵਿਚාර බහුල්‍යයට යන්න එපා. ඒක ප්‍රපංච කිරීමක් ඒක රාග දෝෂ මොහ වැඩිවීමක් මේක තමයි සංසාරය කියන්නේ ඒ නිසා අහ හිතේ දිත්තමත් සම් භවිෂති දීප දැකීම දැකීම පමණින් නැතර කරන්නේ ඒ වගේම ඇහිම ඇහිම පමණින් නැතර කරන්නේ ඒ කන්ද සෝද බැලීම රස බැලීම එතනින් නැතර කරන්නේ කල්පනා කිරීම එතනින් නැතර කරන්නේ ඒක පුළුවන් නැත්නම් ගවචනා කිරීම කියන්නේ ඒක පැහැදිලිව ප්‍රකාශ කරලා කියන්නේ පුළුවන් ඒකයි ඔබේ ශික්ෂණයේදී යුත්තේ එහෙම නැතුව තමන් මේකට අලුතෙන් මොහොන් දාලා පැහැුණාට පස්සේ ඒක ඔප්පු කරන්න රට රාජ්‍යවල ගිහිලලා තැන් තැන් වල අනුමුත්පත් ලවාගෙන මේ කරන දේශනාවට වඩා ඉතාම වටිනකමක් වෙන ඇතුළට බලන මෙන්න මේ විදිහට චිත්ත වීදියේක මුලදිම තමන් අනිවාර්යයෙන් කෙලසනවා ඒ දේවල් තමයි අන්තිමට තමන් කෙලසන්නේ කියන බව දැනගන්න ඉතාමත් මන්දගාමී චිත්ත වීදිය දුවන්න ඇරලා සති සම්පජාඤ්ඤයට ලක් කරාම ඒ තමන් කොතනදීද මේකට අහුවේ තමන් කොතනදීද මේක කෙලසන්නේ තමන් කොතනදී මේක අවුල් කරන්නේ නැත්නම් සිංහලෙන් කියනවා අනාගාමී අන්න ඒක දකින්න තමයි ප්‍රතිවිපස්සනාව කියන්නේ හිතවිල්ලක් පහළ වෙච්ච ගමන් ඊගාවට පහළ වෙන හිතවිල්ලෙන් දඟනවා ඉස්සලා චිත්ත වේදීනි මම මෙන්න මෙතනදී අනාගත්තා සමහර වෙලාවට අපි මේකට අහු වෙන්නේ මේ විචක්ක ਵਿਚාර මන්ත්‍රය නමුත් හොඳට භාවනාව දිනු වෙනවනේ චේතනා මට්ටමේදීම අල්ලන්න පුළුවන්. විතක්ක ਵਿਚාර වලට එනකොට චේතනා වල සැරව. දැඳගත්ත වෙලේ ගහන වෙලාව විතක්ක ਵਿਚාර කියන්නේ. නමුත් ඒක චේතනා පහළ වෙනකොට මල්ලන්න පුළුවන්. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා. මේකම තමයි මේ ඉස්සරහා භාවනා කරන කෙනාට වෙන්නේ. ඊයේත් මට උනේ ඕකයි. සතිය සම්පදායෙන් වුණොත් මෙත වෙන්නේ ඕකයි. ඒ නිසා චේතනා පහළ වුණොත් ඒ කියන්නේ අපේ ගඳ ගන්නවා අපි ඒක. අපි ඒක අනනවා. අපිට කර්ම රැස් වෙනවා අපිට භාවනා සංකාරය. චේතනා නැතුව ඒක දකින්න නම් දැක් ඇත්ත ඇති ඇති දකින්න නැත්නම් යථාභූත ඥාන දර්ශනේ පහළ වෙන්න නම් චේතනා මට්ටමකට කලින් මේ චිත්ත විකේ දිගට යන්න ඕන. ඒකදී තමයි සාමාන්‍ය භාවනා ක්‍රමෙන් කියන්නේ දකින්න චිත්තක්ෂණයේදීම දකින්න බව මෙනෙහි කරන්නේ. අහන චිත්තක්ෂණයේදීම අහන බව මෙනෙහි කරන්නේ. ගන්ධ සුවඳ රස බලන වේලාවක ඒක මෙනෙහි කරන්නේ. පිම්බීම හැකිලිම වෙන වේලාවෙදී මේක මෙහෙණේ කරන්නේ. හිතක විචක්ක ਵਿਚාර පහළ වෙනවනේ එකක් හිතේ කාලයක් තිස්සේ ඇති වෙච්ච බැහැයක් එහෙම නැත්නම් සූදුවක් මේව නැත්නම් මතියක් මතයක් පමාදයක් මදයක් ඒක ඉන්නත් ප්‍රශ්න නැහැ ඒක අනුනේ කරා ඉනි කරගෙන කරගෙන යනකොට මේකේ අඩුවීම වෙන්න පටන් ගන්නවා ඒ අඩුවීම වෙච්ච දවස දෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා සංහාව උපදින්නේ මේ ඇහි රූපේ නිසා චක්ක විඤ්ඤාණ එතන ඉඳලා පහළ වෙන සම්පතිත්ව සාධාරණ කියන සෑම දේම මේක කපනවා රටවල අන්තිම සමන දරා ගන්න බැරි මට්ටමට පත් වෙන විතක් විචාරයට එනකොට එතකොට අපි යනවා දොස්තර ගාවටයි කේන්දර පේන කිම්මන්තෙන්ටයි নানা ප්‍රක්‍රම වේද බලන්න පටන් ගන්නවා. ඒ නිසා විපස්සනා යෝගාචර විතරක් කණ්ණාඩි අතර දීලා පෙන්නනවා මෙන්න පටන් ගන්න තැන. ඉතින් මේක ඉස්හාවස්ම වෙහෙස කර වැඩක්. ඒ මොකද තමන්ගේම තියෙන කෙලෙස් තමන්ම ඒ ඒ චිත්තක්ෂණ ඇතිකන හැටි පෙන්නනවා. ඉතින් ඒ නිසා මේක පිට කෙනෙක් වෙනුවත් මේක විශාල භයානක දෙයක්. කොමන්ඩෝ පෙන්වන්න පුළුවන්. ඒ නිසා ඒ ඒ වෙලාවේ ඇති වෙන ධර්ම කොටස් තියෙන පටිච්චසමුප්පන්න බව තමන්ම කියලා දෙන බව ඇතුලෙන් හට ගන්න ආවා තේරුම් ගන්න නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් එක අර මතු බින්දික ආදී සූත්‍රවල වේදා විතක්ක විතක්ක සංඛාන ආදී සූත්‍රවල සඳහන් දේවල් වල ආලෝකයෙන් විස්තර කරගන්නවා. මම හිතන්නේ අපිට මේ කියලා දැන් කාලය තියෙනයි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ධර්ම සාකච්ඡාව අපි විශ්ලේෂණය කරන්න. මේන් අපේ සතිපට්ඨාන සූත්‍රයේ සමුදේ සත්‍ය සම්බන්ධව ඉදිරිපත් කරන අවසාන පුරුකත් අපි අද සාකච්ඡා කරගත්තා. අපි කරගෙන යන වැඩවලට මේකේ ආලෝකය ලැබිලා අපිටම අපි ධර්ම ආදාශයක් වේවා. අපිටම අපි ගුරුවරයෙක් වේවා අපේ චිත්ත වීදීම අපිට නිවන් වීදියක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු